ගයි මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ 56 වෙනි 58 56 වෙනි භාවනා වැඩමුළුවට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද අපේ කාලය වෙන් කරගෙන තියෙන ධර්ම සාකච්ඡාවක් සඳහා ඊට ඉස්සෙල්ලා මම කැමති අපි ඉන්න පදනම පොඩ්ඩක් විස්තර කරන්න. ඒ කියන්නේ මේ වෙනකොට මෙතන ඉන්න මේ භාවනා වැඩමුළුවට සම්බන්ධ සියලුම දෙනා මූලික භාවනා පිළිබඳ උපදෙස් ඒ කියන්නේ මෙහි ගත කරන කාලය පිළිබඳව කාලසටහන පිළිබඳව උපදෙස් මේනකටත් ලැබිලා තියෙනවා දෙක පරියන්කේක සක්මනක එදින්දා ජීවිතය ගත කරනකොට සතිය පිහිටවන්නේ කොහොමද කියලා කමටහනක් හිතේ තියෙනවා හැම කෙනාම සීලයක පිටලා තියෙනවා කියන මේ පදනමේ තමයි අපි ධර්ම සාකච්ඡාව පටන් අරගන්නේ. ඒ නිසා මම කාලසටහන හඳුනා දීමක් මේ විවස්ථා කියවීමක් මේ වෙලාවේ කරන්නේ නැහැ. සීල් සමාදන් කරවීමක් මේ වෙලාවේ කරන්නේ නැහැ. කමඨහන් දීමක් මේ වෙලාවේ කරන්නේ නැහැ. නමුත් ඒ දැනට ලැබිලා තියෙන විවස්ථාව හෝ කමඨහන් පිළිබඳව හෝ සීලේ පිළිබඳ ප්‍රශ්න මොනවා හරි තියෙනවනම් ඒක කරගෙන යනකොට මතුවෙන දුෂ්කරතා හරි විස්තර කරගත යුතු විසිතුරු කරගත යුතු අංග තියෙනවනම් අපි ඒ ටික සාකච්ඡා කරනවා. ඒ නිසා අපි පැයක පමණ කාලයක් ධර්ම සාකච්ඡාවට ගන්න බලාපොරොත්තු වෙනවා. ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කළා තියනවාද කියන එක නම් මම දන්නේ නැහැ. ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කළා නැහැ. ඒ නිසා ආරම්භයේ වශයෙන් තමන් මේ වෙනකොට අහන්න දීච්ච කමටහන් බණ ගැන හෝ මේදි ලැබිච්ච ඒ විවස්ථා පද්ධතිය ගැන හෝ තමන් රකින්න සමාදන්ව රකින්නේ අටසිල් ගැන හෝ යම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ නැත්තම් සාමාන්‍යයෙන් කමඨාන් සුද්ධ කිරීම සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවනම් ධර්ම සාකච්ඡාව සම්බන්ධ තියෙන ප්‍රශ්නයක් තියෙනවනම් ඉදිරිපත් කරන්නයි කියලා මම සාදරයෙන් ඉල්ලා හිටිනවා. ඒ සඳහා මයික්ස් දෙකක් ලැහැත්ති කරලා තියෙනවා. ප්‍රශ්න තියෙනවනම් ඉංගියක් කරන්න. එතකොට අපි මේ මයික් එක ලබා දෙන්නම්. ඒකට කතා කිරීමෙන් සභාවටම ඇහෙනවා. කාටට අවශ්‍යතාවයක් තියෙනවා ප්‍රශ්නයක් කතා කරන්න. මේක වෙන කවුරුත් අනුමත කරනවද නැත්නම් මේ මාත්‍යාගේ නිකන් අදහසක් විතරද? ඔය එතකොට මම අදහස කරු කරනවා. එතකොට පරිණයංක භාවනා පිළිබඳව දෙවෙනි කතා කරපු මාත්‍යා කිව්වොත් මේ කියපු දේ මෙහෙමයි මට තේරෙන්නේ නැති කොටස මෙහෙමයි නැත්නම් ඒ කෙරුවට පස්සේ දැන් අද උදේ වාඩි වෙන්න ඇතිනේ. මේ වාඩි වෙනකොට තමන් අත්දකපු කරදර දුෂ්කරතා මොනවාර තියෙනවා නම් මම අලුතෙන්ම නිකන් විචාර කරනවට වැඩිය ප්‍රායෝගික පැත්තක් මතුවෙනවා. ඒ නිසා කියන්න පුළුවන් ද පරියන්ක භාවනාව සම්බන්ධව මේ උපදේශ ලැබිච්ච උපදේශ ටිකano කරනකොට මට උපදේශ සම්බන්ධ මේ ටික තේරෙන්නේ නැත්නම් කරනකොට මට මෙන්න මේ ප්‍රශ්න මතුවෙනවා කියලා එහෙම කියන්න පුළුවන්. අවසරයි. සෝනස සක්මනේ ටික දුරක් ඇවිල්ලා ඊට පස්සේ වම දකුණ කියලා යනකොට ප්‍රභාගයක් වගේ සක්මන් කරා නමුත් කිසිම මේ හිත අරමුණක ගැනීමේ ස්වභාවය අඩු නමුත් වංශකී පරිදි ගමන් වාර 14ක් හිත පිට වෙන සක්මනේ රැඳෙන්න පුළුවන්කම තියෙනවා එතනින් කොපමණ වෙලාවක් රැඳිලා පරයන්ත භාවනාවකට යා යුතුද? ආධුනිකයෙක් වශයෙන් මේ ප්‍රශ්නෙට උත්තරේ කියන්න දෙන පැයක්. අපි හැම වෙලාවෙම සක්මන සඳහා පැයක් ගත කරලා තමයි පරයන්කට යන්නේ. එතකොට සක්මනේ හිත එකලස් වෙනවා නැත්නම් සක්මන්ට හිත යන බව මහත්කේ වාක්‍යයක් සඳහන් වුණා. ඒක තාටියක් විස්තර කිරීම සඳහා මම මේම ප්‍රශ්නයක් අහුවොත් මම දැන් පර්යංකේ නෙවෙයි මම දැන් ඉන්නේ සක්මනේ කියලා කොහොමද දැනගන්නේ? සක්මනේ ගමන් කරන බව එළු හිතේ අවබෝධ කරගෙන ඒ පියවර පියවර පාසා ඉතින් ඒකට මනස මේ මොනවා තමයි සක්මනේ යෙදෙන්නේ වගේම එතකොට මේ සක්මණේම මනස තියාගන්න හැටි උත්සාහ කරනවා නම් මනස පිට ඉන්නවා එනවා. ඒක කරන අතර තමයි කරන්නේ ප්‍රයෝගික කොටේ කරලත් අර පරිණතවරණාක දෙන්නේ තරම් මම අහන්නේ ඊට වැඩිය ඔය කියන තොරතුරු මට මට ඇහුණා මම අහන්නේ මම පරියන්කේ නෙවෙයි මේ දැන් ධක්මනේ කියලා කොහොමද පරියන්කේ ධක්මනේ අතර සංසන්දනයක් කෙරුවොත් කොහොමද තේරෙන්නේ? මම දැන් පරියන්කේ නෙවෙයි ඉන්නේ මම ඉන්නේ සක්මනේ කියලා කොහොමද දන්නේ? සාස්තික අරගෙන කරන භාවනාවක් වශයෙන් උසමතාපා ඉතින් පවර පාස පවර පාස හොඳට පොරොන්දු මාර්ගය තමයි ඕන කරමු කියලා එතකොට ඇහෙන් හම් වෙනවා පරියන්කයක් දෙක වහලා සක්මණේ අද්ද කරලා එතකොට ඇහෙන් තොරතුරු එනවා ඊට අමතරව මොනවද සක්මණේ පරියන්කේ අතර තියෙන වෙනස්කම් ඒකත් බාර මම ওই උත්තරේ බාර ගන්නවා මම අහනවා ඇත් දෙක අරගෙන යනවා මේකේ ඇත් දෙක වහගෙන යනවා ඉන්නවා ඊට අමතරව ඇහෙන් පේන රූප පේනවා පරියන්කේදී පේන්නේ සක්මණේ පේනවා හරි ඊට අමතරව තව පැතිකඩක් අරගෙන බැලුවොත් මොකද්ද සක්මණේ පරියන්කේ අතර වෙනස එනකට මම කටුන්නේ අවසරයි ස්වාමීන් වහන්සේ පරයන්කේදී හිත කය ඇතුලේ හුස්ම ගැන අවධානයෙන් තියෙන්නේ පරයන් මේ සක්මන් භාවනාවේදී අපි බිම බලාගෙන ඒ වගේම පාද හිත යොමු කරන නිසා හිත තියෙන පිටත එතකොට හිත පිට තියෙනවා කියලා තමන් ඇතුලේ ආනාපානය කරනකොට මෙතනයි තියෙන්නේ ඇතුලේ කියලා දානවා. දැන් සක්මන යනකොට පයේ පිට තියනවා කියලා පිට කියලා කියන්නේ කොහොමද ඒකද? මෙම වදින කකුල දැන් පාද වැලි වැල්ල ස්පර්ශ වෙන එක දැනෙනවා. ඒ වගේම තව සමහරවිට බිම දැන් කොලයක් එහෙම තුනත් ඒකත් පේනවා. බිම කොලයක් වැටලා තුනත් වැලි මොන හරි වෙනසක් තිබුණොත් ඒකත් පේනවා. ඒකට ඒ අත්දැකීම පිට කියන වර්ගීකරණයට කොහොමද දාන්නේ? ඇයි ඒකට පිට කියලා කියන්නේ? අවසානයේ ඇතුළම දෙකීමේ ඇතුළමයි තියෙන්නේ. ආයි මතුවෙච්ච එක හොඳයි ඒක. ඒ නිසා කකුල හැප්පෙනවා දන්නවනම් කකුල නෙමෙයි ඇතුළේ තමයි ඒකත්. ඒසක පිට කියන්න බෑ. පැතිකඩක් පෙන්වන වැරදි පැතිකඩක්. ඒකට ලකුණු හම්බ වෙනවා නමුත් සාකච්ඡාවට ලකුණු හම්බ වෙන කීප එකන ලකුණු කැපෙනවා. තව කවුද කැමති පරියන්කය සක්මන අතර අධ්‍යක්ීම වෙනස්කමක් සභාවගත කරන්න? පරියන්කේ එක තැනක අපි ඉඳලා කරන්නේ සක්මනේදී එක තැනක නෙමෙයි සමන්වාද ගමනක් අපිට තියෙනවා. මයික් එක දෙන්න ඕනේ. කතා කරන කට්ටිය බලහන් ඉන්න බෑ මොන ධානය කරේට ඇහෙන්න මයික් එක පාස් කරන්න. ඔව්. පරියන්කේදී අපි පරයන්කදී අපි එක තැනක වාඩි වෙලා තමයි මේ වැඩේ සිද්ධ කරන්නේ. මේ සක්මනේදී අපි එක තැනක නිශ්චලව නැහැ. ගමන් වාරයක් අපිට තියෙනවා. එතකොට පරයන්කේදී අපි එක තැනකට විතරයි අවධානය යොමු කරන්නේ අපි නාසය අගට හරි මේ සක්මනේදී අපේ අවධානය මේ ඒ ගමනට ඒ කියන්නේ කකුලේ පටන් කෙන්නේ ඉඳලා පාදයේ යටිපත්තුක දක්වාම අවධානය යොදෙනවා ඒ වගේම හිතත් වැඩ කරනවා දැන් වම දකුණ හරියට ඔසවනවා, තබනවා, ගෙනියනවා කියලා අවධානයත් අවස්ථා කීපයකට කැඩිලා යනවා කියලා මම හිතනවා. ඒකේ මදේ ගත්තොත් අවේකිතයේ පරියන්කේදී එක තැනක නාසිකාග්‍රේ හරි පපු උදරේ හරි කරගෙන යනවා. සක්මන් කරනකොට වමට යනවා, දකුණට යනවා, පළමිටට යනවා, ලේ වගේ මේ පළමු කරට යනවා, පළමිටේ දකුණට යනවා, තැන් තැන් වලට යනවා. ඒ නිසා අවධානය කීප තැනකට යද්දී ඒකට අවධානය යොමු වෙන්න. පරියන්ගේ ඉනකොට එකම තැනයි. එතකොට මේ දෙකෙන් හිත වැඩි කැමැති එක තැනකින් එක ආශ්‍රය ප්‍රසන්න දෙපොළ දෙකේදී මේ එක පොළක හිත තියාගෙන ඉන්නකොට හිත කැමැති නැත්නම් වම යනකොට වම දන්නවා දකුණට දකුණ දන්නවා මේ දෙකෙන් කොයි එකටද හිත කැමැති? මම නම් කැමති ආනාපානස දෙක්තැනක හිත පිළිතුර දෙකට. ඔව් ඒ වගේම අනික් සම්බන්ධ ණයටත් තියෙන්නේ පරයන්කේ කැමති. ධක්මනි ලැබෙන අත්දැකීමට වැඩි කියන අත්දැකීමද නැත්නම් හිත පිහිටු වීමේදී මානසිකාර යෙදවීමේදී පරයන්කේට වැඩි සක්මනේ පහසුකම් තියනවා කියන අත්දැකීම තියෙනත් තියෙනවා. ඉඳගෙන භාවනා කරනකොට වැඩි සක්මන් කරනකොට මට භාවනා වැඩිනවා කියන කෙනෙක් සක්මනේ සක්මන් කරලා ඇවිල්ලා පරියංගයට වාඩි වුණාම තමයි පරියංගයේ විදිහට කරගන්න පුළුවන් ඒ දෙකෙන් එතකොට වැඩි තමන්ට ආස්සන්න තියෙන්නේ වැඩියෙන් ආනිසංශ තියෙන්නේ වැඩියෙන් ප්‍රයෝජන තියෙන්නේ නැත්නම් හිත වැඩි කැමැති සක්මනේ ඉඳගෙන භාවනා කරන්නද ඉඳගෙන ඉන්න භාවනා කරන්නද සක්මන කරලා පරියංගයට එන්න තමයි කැමති ඒක නෙවෙයි මං අහන්නේ දෙකෙන් කොයි එකද තමන්ට වාසි පරියන්ක භාවනාව. ඒකට මුළු සභාවම එකතු වෙනවා දැන් දෙන්නේ ඉදිරිපත් කරලා තියෙන අදහස් මට පරියන්කේ තමයි ලේසි පරියන්කේ තමයි ලාභදායක කියලා වෙන කවුරු හරි ඉන්නවාද ඊට වඩා වෙනස් අත්දැකීම් සහිතද අවස්ථරය අපහන්දරලි මට පරියන්කේ ඉන්නකොට මේ හුස්ම රැල්ල එක දිගටම තියාගන්න අපහසුයි සක්මනේදී මේ වේගෙන් වේගෙන් ගිහලා හිමිහිට මේ ගිහිලා එහෙ වේගෙන් යනකොට හිමීටම මේ තැම්පත් වෙන ගතිය පේනවා. ඒ කියන්නේ මේ පරියන්කේට වැඩිය සක්කොනේ අස්සන්න හොඳයි කරගෙන යන්න හිතෙනවා කියලා. එහෙමයි. තව කව කවුද වෙන කට්ටාවේ කටහඬවල් කවුද කැමති කතා කරන්නේ? මයික් එක යන්න ඕනේ ඉක්මනට ඉක්මනට. මයික් එක අතේ තියාගෙන ඉන්න එක නා. ඊගාට කතා කරගෙන ඉන්න කෙනෙක් නම් මයික් එක ළඟ තියාගන්න. ඒකෙත් සක්මන තමයි කරන්නේ. අනිත් එක පොඩි තරහක් ගියත් පොඩි මොනවා හරි නිකන් ඉත්තමනාපගතියක් තිබ්බත් මට ඒක පුදුමාකාර ඒක හරි ජනප්‍රියකද නිකන් කොහොමවත් ඉන්න බෑ කියලා. ඉඳගෙන ඉන්න බෑ. ඉතින් මේ විතරම සක්මන් භාවනාව තමයි හරි පුදුමාකාර විදිහට මේ හිතත් පිහිටනවා. හිත සතිය පිහිටනවා. ඉතින් ඒක හරි හරි වැදගත් මම හිතන්නේ ඒක අනිත් අයටත් මම හිතන්නේ ඇයි කියලා හිතෙනවා මේ පරියංග භාවනාවට විතරක් පරියංග භාවනාව හොඳයි. හොඳ මහල භාවනාවක්. නමුත් මේ සක්මන පුරුදු කරගත්තොත් ඒක පුදුමාකාර මේ මම ප්‍රථම සහනයක් තියෙන්නේ. ඒක මගේ අදහසක් වශයෙන් අපහාදනේ මගේ ඉදිරියට කරේ. ඔක්කොම මම මේ පුද්ගලික අදහස් වුණා තන්නේ. පොදු අදහසට එකකින් වෙන්නේ නැති වෙන්න පුළුවන්. මේ හරහා කට්ටිය ඔක්කොම මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න ඕනේ. අවසරයන් ඔයාලට වාඩිලා කතා කරන්න මේ වෙහෙස වෙන්න එපා. Taman ඉන්න විදිහට ඉඳන් කතා කරන්න. අ සරවකට මම කිව්ව කාරණාව ඒක නෙවෙයි මම කියන්නේ මේ අක්මන නරක මේක නෙවෙයි මම කිව්වේ ස්ථානස මේක ටිකක් අපිට අර කරගන්න පිළිවෙලක් සමාධිය වැඩි වෙන පිළිවෙලක් සම්බන්ධව තමයි මම උපදේශක් වංශකින් බලාපොරොත්තු වෙන්නේ. ඒක මම තේරුම් ගන්නවා මම මේ වැඩි කරන්නේ නෙවෙයි හදන්නේ අඳුරලා දෙන්න හදන්නේ. මම හදන්නේ නැහැ සක්මන පරියන්ක වෙනසල්ලා මේ ආපු රසට උත්තරේ ගන්න හදන්නේ. අඳුරගත්තට පස්සේ දිනු කරන හැටි කරතයි. ඒ නිසා අපි බලන්න හදන්නේ පේජට මේක තේරෙනවද? පරියන්ක සක් භාවනා සක්මන් භාවනා දෙකේ වෙනස මොකද්ද? මොකද්ද අවධානය යොමු කරන්න ඕනේ? මේකේ වැඩියෙන් ආනිසංසය එක්කිනකොට සක්මනේ කෙනෙකුට පරියන්කේ ඒ නිසා සබාව වශයෙන් ගත්තාම විවිධ අත්දැකීම් තියෙනවා. ඉතින් යනවා කවුද කැමති තවත් තමන්ගේ පරියන්කේ හෝ සක්මනේ භාවනා කරන ලැබිදී අත්දැකීම් මේ මේ සාකච්ඡාට එකතු කරන්න. ආයසරක් කියන්නේ සක්මන් භාවනාව මටත් හොඳයි සම්මානට. ඇයි එහෙම කියන්නේ? පරියංකයට වැඩිය සක්මනේ මොකක්ද හම් වෙන විශේෂතාවය නැත්තම් මොනවද ඒකේ තියෙන සුවිශේෂී ලක්ෂණ වශයෙන් තමන් අඳගන්නේ. ලාභයි. අර එකතන ඉඳලා කොන්දේ කැකුන් ඒවා මේවා මොකුත් නැහැ. ඇවිදිනකොට ඒ කියන්නේ වේදනාව කරදර නැහැ. ඒකෝට සක්මනේ ඉන්නකොට තමන් තමන්ගේ පුද්ගලික වශයෙන් කොතනද අවධානය යොමු කරන්නේ මොකද මානසික කාර්ය පවත්න්නේ කොහෙද මානසික කාර්ය කකුල යටිපතුල. ඔව් එතකොට මොනවද දැනෙන්නේ? සක්මණේ ඉනකොට මට පරියන්ගිනකොට දැනෙන්නේ නැහැ. සක්මණේ මට මෙන්න මේ තොරතුරු දැනෙනවා කියලා මොනවද කියන්න පුළුවන්? මොනවද පයර දැනෙන්නේ කියලා මං අහන්නේ. නිකන් වැලි වල ගැටෙන එක කකුල යටිපතුල ඒක වේසක් විදිහට දැනෙන්නේ එහෙම නැත්නම් වෙනද බලපු නැති නිසා ආද දැනෙන ලාභයක් විදිහට දැනෙන්නේ මට ලාභයක් වශයෙන් දැනෙන්නේ ඔව් ඒකකොට ඒ මුලීමක් ඇති වෙනවා ඈ 아무ත හැඟීමක් ඇති වෙනවා. එතකොට මේ දැනීම මුළු পায়ටමද දැනෙන්නේ විලුඹින් පටන් අරගෙන ඉස්සරහට යනවද නැත්නම් ඇඟිලි වලින් පටන් ගන්න පිළිපස්සට එනවා වගේ දැනෙන්නේ. සම්පූර්ණ. මුළු পায়ෙම තියෙනවා. මුළු পায়. එතකොට මුළු পায় වම් වශයෙන් තියෙනවා දකුණු වශයෙන් තිබ්බහම මේ পাයේ හැපෙන හැටි මේ දකුණු හැපෙන හැටි කියලා දන්නවද තමයි නැත්නම් වමයි දකුණයි සමානද? දන්නවා. දැනෙනවා. කියන්න පුළුවන් වෙනස මොකක්ද කියලා? දකුණු පය තියෙනකොට අමුතු හැඟීමක් ඇති වෙනවා. නෑ බෑ බෑ. මේ අමුතු කතා බෑ. අපි මේ කතා කරන මිනිස්සු. මම කාටද තේරෙන්නේ කියන්නේ? අමාරුයි දාන්න මේ ප්‍රශ්න අහන්නේ. ඒ මගේ හැටි. නැත්ද කට උතරයක් දුන්නා උසාවිය ඉස්සරහා මට වමේ දකුණේ වෙනසක් තියෙනවා. දැන් මම අහනවා මේ වෙනස වචනෙට දාන්න. මේක දෙකෙන් අසු දෙකෙන් එක ලක්ෂණයි වමතයි දෙකේම මයිකේට කතා කරන්න ඕන. එක සමානව දැනෙනවා. ආ දැන් දැන් ඉස්සලා කියවෙකට විරුද්ධව කතා කරනවා. දැන් මම අල්ලගෙන ආය ප්‍රශ්නේ ඇහුවේ. මම අමාරුවට දාන්න මේ ප්‍රශ්න අහන්නේ මොකද එතකොට මේ සමිතිය සම්බන්ධ වෙනවනේ සාකච්ඡාවට කාටවත් නිදා ගන්න බෑනේ දැන්. නිින්දයන්ට දෙන්නේ නැහැ මම. එතකොට අනිත් දවසේ සක්මන් කරනකොට මම දෙනවා කමටහනක්. මුළු කකුලම වැලි පෑගෙනකොට නවමු හැංගීමක් දැනෙනවා. මේ වම යන කොටයි දකුණ යන කොටයි සමාන නම් දකුණ තියෙනකොට වම කියලා මෙනේ වෙන්න ඉඩ තියෙනවා. එහෙම ඉඩ. දකුවම කියනකොට දකුණ වෙන එකේ ඉඩ තියෙනවා. මෙන්න මේව පටල වෙනවද නැත්නම් ඇස් දෙක කකුලේ නැති වුණාට කකුල බලන්න නැති වුණාට මේ වමමයි දකුණ නෙවෙයි කියන හැඟීම තියෙනවා. මේක තියෙනවා. ඒක තියෙනවා නම් වෙනසක් තියෙනවා. දැන් ඕනේ මේ වෙනස තියෙනවා කියලා කට උත්තරේ දුන්නාට පස්සේ වෙනස මොකද්ද? අන්න ඒකට බලන සුළුව බැලුවොත් දැන් පිටකොට යන්න දෙයක් නැහැ නේ. අවධානය කොතන තියෙන්න ඕනේ? වමේ තියෙනකොට වම පයේ තියෙනවා, වැල්ලි වල ගැටුම තේරෙනවා. මොකද්ද දකුණින් වෙනස? දකුණ තියෙනකොට බලනවා දැන් දකුණේ මට දැන් තේරෙනවා ඒක වමේ වෙනස. ওই ටික දන්න ওই ටික දක්මන කරන ආයේ විශේෂඥතාවයක් ඕනේ නැහැ. ඒක තමයි අපිට මේ කමටහන් දීමෙන් මූලික උපදෙස් ලබා දීමෙන් කෙනෙකුගේ අවධානය යොමු කළ යුතු තැන. මේ මහත්තයා ආපු විදිහට මම නැවතත් අර වචනෙම කිව්වනම් මටත් කම්මැලි ඕගොල්ලන්ටත් කම්මැලි. දැන් ඕගොල්ලන් ඔය කෙනෙක් කරා එනකොට අනික් කටටගේ අදාළ භාවයක් තියෙනවනේ. ඒ නිසා අනිද්දාසේ සක්මන් කරනකොට බලන්න ඕනේ මම මේ කට උත්තරේදී වෙලාව කිව්වා වමයි දකුණයි වෙනසයි කියලා. වෙලාව කිව්වා සමානයි කියලා. ඇත්තටම සමානද නැද්ද? සමාන නම් වම කියනකොට දකුණ කියලා පැටලෙනවා. දකුණ තියෙනකොට වම එතකොට මෙනේ කරන්නේ. වම දකුණ වම තමයි ඉතින් සමානට වම දින දකුණ වම වෙන්නේ කියලා දකුණ දින දකුණ දින එහෙමනම් පේන හොඳටම සතියේ ඊට වල්මත් වෙලා යන්නේ කොයිද කියලා අහනවා මල්ලේ පොල්ලේ යනවා සමහරවල් තියෙනවා වම වම වශයෙන් දන්නවා දකුණ දකුණ වශයෙන් දන්නවා වෙනසක් ඇති නැති ගානයි නමුත් කියා ගන්න බෑ එහෙමනම් ඔන්න හිතට අභ්‍යාසයක් තියෙනවා දැන් මේ කොහොම හරි මම දැන් මේක මේ සභාවට කියන්න එපා ඒ නිසා වෙනස දක්නාසුල ගියාම සක්මනේ ඔයිට වෙඩි යන්න දරක් නැහැ. බොහොමත්ම ගැඹුරකට යනවා. මේ මේ සාකච්ඡා කරනකොට මේ ප්‍රශ්න උත්තරේ හම් වෙනවද නැත්නම් අවුල් වෙනවද? දැන් වෙන කවුද කැමති සක්මනේ පරියන්ක අතර වෙන සමාන සහ විසමතා ගැන කතා කරන්නේ? ගෞරවනීය සමින්හන්ත මේ සක්මන් භාවනාව තමයි අගය කරලා මේ භාවනාව කරන්න තමයි කැමැත්ත. මොකද මේ අපේ දැන් හිත ආන ආනාපානසති භාවනාව කරන හිත එකතැනමනේ දැන් අර සක්මන් භාවනා කරන ස්වාමීන් වහන්සේ මේ දැන් අපි කකුල දැන් වම දකුණු කකුල තිබ්බා මේ වම කකුල කියලා දකුණු කකුල කියලා තියෙනවනේ ඒ පස් හය සැරයක් යනකොට අපිට දැනෙනවා දැන් මේ කකුල මේ මොහොන් කකුල මේ ඊගාවට ඉදිරියටත් යනවා කියන එක තමන් හිත එක තැන තියාගත් දැන් මේ මේ භාවනා ගැනමනේ හිත යොමු වෙලා තියෙන්නේ. දැන් ඉදිරියට දැන් දකුණ කියලා තිබුණා. ඊගාට ආයේ නැවත ඊගා සැරේ දකුණ තියනකොට මේ ඉදිරියට යන්නේ කියන එක අදහසක් මට නම් ඇති වෙනවා මොනවා. ඒ වගේ පොළොවට තියනකොට මේ ඉස්සෙල්ලා අර මහපට නිල්ලෙන් තද වෙලා ඒ අර වැලි ටික ගල් ටික ලොකු නම් ඒකත් කකුලට දැනෙනවා. ඒ නිසා මම හිතනවා මේ අපේ හිත එක්තෙන් එක්තෙන් කරගන්න සක්ම භාවනාව ඉතාම වටිනවා කියලා ආනාපාන සති භාවනාව වටිනවා නෙමෙයි කියන නෙමෙයි අර අපිට පරිගණක භාවනාවට වාඩි වෙන්න ඉස්සෙල්ලා අර වගේ සක්ම භාවන කරපුවාම හිත එක්තෙන් කරගන්න පහසුයි කියන්නේ. ඉතින් ඒක නෙමෙයි ලොක්ක බොරුන කියන්නේ තේරෙන්නේ නැහැ කිව්වයි කියලා. දැන් තේරිලානේ ෂෝක්කට දෙලා දෙන්නේ. ආයේ මුලින් ඉඳලා මම කියන්නේ කියනගෙම මට මහා කම්මැලි. අර ඒ ටේප් එක දැම්මා වගේ. ඒ නිසා මෑනියෝ කියපු දේවල් වල තියෙන හරේ අවුල ගත්තොත් වම තියෙනකොට ඇඟිලිලින් පටන් ගන්නවා ලොකු ගල් පෑගෙනවා. ඒක මේ වම දකුණේ යනකොට ඇඟ රූකඩෙත් ඉස්සරහට තල්ලු වෙනවනේ. ඒකෝට මේ රූකඩේ හුලං කපාගෙන යන හැටි සමානලාට තේරෙනවා. අත් දෙක එක තැනක තියාගෙන හිටියත් මේ මේ තියාන තියාන ඉස්සරහට තල්ලු වෙනවනේ. පරියන්කේ වම ආස්වාද ප්‍රසවාස කොච්චර කෙරුවකත් හෙල්ලෙන්නේ නැහනේ. ඒකට ඒක එක තැන ගුලි වෙනවා. ඒක දැන එම ගල් වෙනවා. සක්මන් කරනකොට මේ දකුණ හොඳ විස්තර සහිතව තිබ්බත් මුළු අයඟම ඉස්සරහට තල් වෙනවා. එතකොට මේ කකුලට දැනෙන වෙනස්කම් හොඳට තේරෙනවා. ඉතින් ඒ කියන්නේ හොඳටම වැඩට බහැලා. ඉතින් එහෙම ඉන්නකොට එකපාරට සද්දත් ඇහෙනවනේ. ඉතුරු දන්නව ඔන්න හිත පිට ගියයි කියලා. ඒකටයි පිට ගියයි කියන්නේ. හිත පිට ගියයි කියලා කියන්නේ පයේ විස්තර දකිනකොට මුළු කය ඇවිදිනවා දකිනකොට ඒක පිට යෑමක් නෙමෙයි. කයේම හොල්මන් නෙමෙයි. නමුත් ඒ වෙනකොට සද්ද වලට දුවනවා. වෙන තැන් වල වේදනාව දැනෙනවා. පිටිසේ ආ එතකොට දැනගන්නවා හිතවිලි ගියාවා, වේදනාව, සද්දාව දැන් හිත ගියා. නමුත් ආයෙසරයක් එයා සක්මනට ගෙනල්ලා සක්මනේ සතප්පව ගන්න ප්‍රශ්නයක් නැහැ නේ. හිත පිට ගියයි කියලා කවදාකවත් එන්නේ නැති ස්ථිරහානියක් වෙන්නේ නැහැ නේද? ඒ නිසා හිත ගියාට කමන්නේ ඒ ඒ අපි දරුවෝ හදනකොට හැමදාම කුල්ලෙන් වහලා හදන්න බෑනේ. උන් ටිකක් පුරුදු වෙච්ච ගමන් තොටිල්ලෙන් පයින්නවා, දඬුවටෙන් පයින්නවා, දුවනවා, පනිනවා. ඉතින් කුරහන් ගලේ ගැට ගහලා තිබ්බට, වංගෙඩි ගැට ගහලා තිබ්බට දරුවෝ හැදෙන්නේ නැහැ. පැන්නට මොකද අම්මා බලා ගන්න ඕනේ? කන් ඇටේ බින්ද ගන්න නැතුව, තල්ල කඩා ගන්න නැතුව, දඟලේ කොට කමන්නේ නැහැ. හැදෙන දරුවා එහෙම තමයි. ඒකේ හිතාර උච්චර දුව දුව තිබුණ හිත හරියට මේ වමේ මේ දකුණේ එහෙමම හිටින්නේ නැහැ. ඉතින්ලා පැනලා එනවා. ඊට පනිනවා. මේක ඊතුවට නෙමෙයි කැමැත්තට නෙමෙයි තමන්ගේ න්‍යාය පත්‍රයට නෙමෙයි. එන්නකොට ආයෙත් ආවට පස්සේ දැන් තමයි මම ඉස්සලාම සක්මන පටන් ගත්තේ කියලා අලුත් නව හැඟීමක් ඇතිගෙන මට බැලිද ආයෙසරයක් වමේ දකුණේ තියන්න. ආයෙ ටිකක් දුර දෙන්න බෑ අපන්නේ. ප්‍රශ්නයක් නෑ. ආයෙසරයක් ආධුනිකයෙක් වගේ ආයෙ පටන් ගන්න. ඒකට අපි හැමදාම නව කම්ම ආදි කම්මික යෝගාවචරයක් වෙලා පැන්නට හිත තරක් කරගන්නේ පැන්නට ගන්න පුළුවන් නේ. ගත්තට පස්සේ හොඳට විස්තර බලන්න ගත්තොත් මේ දකුණු බයේ විලුඹේ මේ මැද මේ ඇඟිලි වල මේ වලලු කරේ මේ ධනියේ මේ උකුලේ කියන ඉස්සර හොයන්න පටන් ගන්නකොට පිටපයින් ගතිය අඩු වෙනවා. වෙන වෙන තැන් වලට යන ගතිය අඩු වෙනවා. ඒකෝර තමයි තේරෙනවා ඇඟ ඇතුලේ හිටින වෙලාව වැඩි වෙන එක ප්‍රයත්න අනුව තමන්ගේ ක්‍රමසාවිධිය අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒ නිසා පිටපණින එක අඩු වෙනවයි කියලා කියන්නේ දක්ෂයි. පිට පණිනවා නම් තාම අර අරමුණු රස ලැබලා නැහැ. පම දකුණේ රස ලැබලා නැහැ. ඉතින් අපි උපක්‍රම කරන්න ඕනේ මේ දැනෙන බර ගති, යාළු ගති, කම්පන චංචල ගති බුදු වගේ, ධර්මයේ වගේ, සංඝයා වගේ, තමන්ගේ සීලය වගේ ඒවා අහුලන්න ඉගෙන ගත්තොත් පිට පයින් ගතිය අඩු වෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ මම සක්මන කරගෙන යනකොට ගියවතාවේ අවසාන දවසේ වෙච්ච සිද්ධියක් කියන්නේ අර වම් දකුණ හැම වෙලේම මේක මතකේ තියෙනවා සිහිය තියෙනවා. එහෙම යන අතරේ අන්තිමට මේ මට දැනුණා අන්තිමට ඇට සැකිල්ලක් විතරක් යනවා එනවා වගේ මං හැරෙනකොට මං ඒත් බැලුවා ඒත් හැරෙනවා වගේ දැනෙනවා. මෙහෙම කකුලේ ඉඳලා අර හන්දිවල වගේ ජොයින්ට් එහෙමත් මෙහෙම හරි යනවා වගේ නිකන් යනවා වගේ දැරිලා අන්තිමටම ඒකත් නැති වෙලා ගිහිල්ලා මොනවත් නැහැ වගේ. දැන් මම ඇවිදින ඔහේ යනවා මේ මොනවත් මේ ශරීරයක් නැහැ වගේ අවසානයේ මේ දැනුනේ විදියට. එතකොට ඒ මොන හරි දැන් අර වම දකුණ ගැන මොකද විකටම හිතන්න ඕනේ ඒක. දැන් වම දකුණ තමයි ඇතුළේ දොරටුව. ඒකෙන් ඇතුළට පස්සේ මුළු ඇඟේම වෙච්ච වෙන දේවල් තමන්ට හොඳට වෙන කෙනෙක් ඇවිදිනකොට බලා ඉන්නා වගේ පේනවා. ඉස්සර දන්නවත් දන්නේ ඕගොල්ලෝ අර වෙසක් එකට ඇට සැකේ නටනවා කියලා ඩාන්ස් එකක් තිබ්බා. පස්සේ තහනම් කරාය. දැන ඔළුවක් උනනවා. ඇට සැකේ යනවා. ඉතින් තහනම් කරාට නටන්න ඇට සැකේ තමයි කොහොම කරන්නේ. එකම ජවනිකා එකම නාටකමේ ජවනිකා ඉස්සල්ලාම අපි කොහෙන් හරි ඉඳගෙන නෙමෙයි මේ ඇවිදිනවා කියලා පෙන්වන්න කකුල් කෙටෙන හැටි පෙන්නනවා. පොළවේ කෙටෙන හැටි. ඊට පස්සේ ගියාට පස්සේ ඔය කකුල් දෙක විතර නෙමෙයි යටිපතුලෙන් කකුල පුරාම ඊට පස්සේ මේක වයින් කරලා බෝනික් එක වගේ යනවා. ඒක යන්නේ කින්න ටිකක් කියලා කියම යන්නේකුත් නෑ මේ අනායාසයෙන් යනවා. සමහරවිට හොඳට බලන්න පුළුවන්. හරියට භාවනාව දන්නවනම් ඒක කරදරයකට ගන්නෑ. මේ වැඩේ යනවා. ජවනිකාවෙන් ජවනිකාට මාරු වී මාරු වී යනවා. තමයි තියෙන්නේ ඒකේ හේමම ජවනිකා දිගහැරෙන්න අරලා සැක කරන්නේ නැතුව සතිය තියෙනනේ. ඒ සති ධාරාවේ දිනුන විතරයි අනුමෝදන් වෙවි සමාදන් වෙවි යන දේ. ඉතින් දැන් නෑ කියන්නේ මෙච්චර කතා කරේ. ඉතින් ආයෙසරයක් ඒ ප්‍රශ්නේම අහනවා. යවන්නේ කව පටන් ගත්ත පස්සේ යන්න දෙන්න. ආයෙ ආයෙ මුලට ගන්නවා කියන්නේ නිදාගත්ත පස්සේ බබාගෙන් අහනවා ඔයා බුදිද කියලා. මම කරබන් ඉඳලා හරියන්නේ නැහැ මට කියලා බුදියන්න. මම නැලවිලි කවින් අත කරන්න ඕනේ බබා එනම් පොඩ්ඩක් නැගිටලා කියලා බුදිය ගන්න. බබාට කියන්න බෑනේ. ඒක අම්මා දරගන්න එපායි. නැයි අපි මේ මෙච්චර වෙලා අපි වෙලා ගත්තේ මගේ ඉල්ලීම මම මල්ලෙන් ගහලා පණින්න ඕන නිසා ඒක නැවතත් මම ලව උපදෙස් දෙව ගන්නවට වැඩිය දීප උපදේශනව කටයුතු කරලා දෙන කට උතර ඊට වඩා බොහොම සජීවී බොහොම සිද්ධි බහුලයි ඒක තමයි ක්‍රමය එහෙම නැත්නම් මම ඉල්ලා ඉන්නවා අරවින්දගේ තව දවස් තුනකින් මෙතරම් මූලික පැටි ආයෙ දාලා දෙන්න ඒක අනිවාර්යෙන්ම අහන්න ඕන තවසරයක් අහන්න අහනකොට අර වෙනද නැහිච්ච කොටස් තේරෙන්න පටන් ගන්නවා එතකොට අහන්නේ යම් අත්දැකීම සහිතවනේ වැරදුනක් කමන්නේ හරි ගියක් කමන්නේ ඒ විදිහට මේ උපදේශ මූලික උපදේශ නාවතනාට ආමේ ඒකට ධර්ම දේශනාවෙදී පුළුවන් තරම් මේවට අපි සමීපව කතා කරනවා එතකොට ඉන්නේ ඉන්නේ ඉන්නේ අර කණුක පිච්ච වී ඇටයක් හිමීට පොළොවට මුල බැහ ගන්නවා වගේ මේක බැහ ගන්නවා බැහගෙන හොඳට තහවුරු වෙන්න ඕනේ ඒ තහවුරු වීම පළවෙනි දවසේ වෙන්නේ නැහැ බලාපොරොත්තු වෙන්න නරකයි කලල් ගොයමකට කණක පිච්ච පිටර ටිකක් ගැහුවට මුල බහින්නේ නැහැ. මුල බහින්නේ ඒ தත්ත්වය අරදෙනීම දවස් තුන හතරක් යනවා. මේ ඊට පස්සේ දැසට පස්සේ ආයෙත් දිගින් දිගට දිගින් දිගට පවාගෙන යනවා. ඒ නිසා අපි මේ භාවනා වැඩමුළුවේදී කරන්නේ ඔක්කොමලා අදාපු කට්ටිය කියලා හිතාගන්න. පරණ කට්ටියට අවනම්බු කරන්න කරන කතාවක් නෙවෙයි. ආධුනිකයාත් එක්ක තමයි යන්නේ. ඊළ දවස් දෙක තුනක් ගියාට පස්සේ ඔක්කොමලා එක පන්තියට වැටෙනවා. මොනිටිගේදී යන්න ඕනේ ආධිකම්මික නවක විපස්සක යෝගාවචරයක් වශයෙන් සලකා තමයි කඩලා නිසා දවස් දෙක තුනක් ගියාට පස්සේ අර මූලික උපදේශ පන්ති නැවත ඇහුවොත් කාටත් වගේ සෑහෙන සමානතාවයක් සමානාත්ම භාගතියක් ගන්න පුළුවන් වෙයි. හොඳයි. මේ ප්‍රශ්නේ උත්තරේ පිළිගන්නවද සාධකයි කියලා? ඊට පස්සේ වෙන කාට හරි කියනවද වෙන විදිහේ සභාගත කරන්න ප්‍රශ්නයක් හෝ දැනගත යුතු කාරණාවක්? ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය වැඩිීමේදී සතර සතිපට්ඨානෙම වැඩිනවද වැඩිනවා නම් ඒක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න. මේකට ආනාපාන සති සූත්‍රය කියලා දේශනා කරන සූත්‍රය ඇති වගේ අනිවාර්යයෙන්ම කියලා තියෙනවා බුදුහාමුදුරුවෝ ඔබ එකක් කරපන් ඔතන ඔක්කොම හරියයි කියලා. ඒකට තියෙන එකම සූත්‍රය තමයි ආනාපාන සති සූත්‍රය. ඒක නිසා ඒක ගැන දේශනා වෙලා තියෙනවා. මාට දේශනා 10ක් 15ක් විතර උත්තරේ ඔව් කියන එකයි. ඉස්සර අවශ්‍ය නම් 117 වෙනි සූත්‍රය මම ගන්න මජ්ක්‍ධිම නිකාය සූත්‍රය කියවන්නේ. නැවත නැවත සර්වචන් සඳහන් කරනවා මේ භාවනා සංකර කරගන්න එපා එකක් හරියට ගන්න ඒකට වෙනවයි කියලා. ඊට අමතරව මෙහිදීත් අපි මේ මම හිතන්නේ කීප පොලකම කරපු ආනාපාන සති සූත්‍රය කියලා මෙහි දේශන වගයක් ඇති. මේ අරවින්ද රියොත් ටික හොයලා දෙයි. යනකොට අරගෙන ගිහින් නැවතත් අහන්න. කෙටි උත්තරේ ඕක කියන එක තමයි උත්තරේ. මේ මයික් එක පාවිච්චි කරන එක ගැන පොඩ්ඩක් කියලා දෙන්න මොකද්ද කරන්න ඕන කියලා නැත්නම් ඒකට වෙලා ගන්නවා. මයික් එක පාවිච්චි කරන හැටි පිළිබඳව කොහොමද කරන්නේ කියලා. ඒ ස්විචස් දෙකක් තියෙනවා දෙපාරක් කඩන්න කතා කරලා ඉවරනට පස්සේ ඕෆ් කරන්න ඕන. ගාක් වේදන් අධික බැටරියක් දාලා තියෙන්නේ. කතා කරන වෙලාවේ ස්විච් එක දෙපාරක් කඩන්න. පොඩ්ඩක් තට්ටු කරලා බලන්න. ඒක ටිකක් වෙලා යනවා. ඒකට අනුකම්පා කරන්න ඕනේ ඉවර වෙනකොට ඕෆ් කරලා තියන්න. හොඳයි. සම්නන්ත ආනාපානසති භාවනාව කරගෙන යනකොට විනාඩි 20ක් විතර යනකොට හිත හොඳටම සමාධිගත වෙනවා. එහෙම සමාධිගත වෙලා ටික වෙලාවක් යනකොට එකපාරම නිකන් ඇස් දෙකෙන් ඇස් දෙක නිකන් ඡනිකව ඇතිලා නැති වෙන එළියක්. දැන් දිවි පාට එළියක් වගේනවා. ඒ එළිය එමිලා ටිකක් යනකොට ඊයර ආනාපානසති භාවනාවට මොකක් වුණාද කියන එක තේරුම් ගන්න බැරි වෙලා ඒක එකපාරම වෙනසක් ඇති ඒ වෙනස ඇති වෙලා ඊට පස්සේ මට මොනවා වෙනවද කියන එක මට තේරුම් ගන්න අමාරුයි. සමහර විට පැයක් පමණ කාලයක් එහෙමම ගත වෙලා නිකන් මම දැන් අවදිනා වාගේ පාරම අවදි. ඊට මේ අමතර ස්වාමීන් වහන්සේ මොකද කළේ ඉත්තේ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරගන්න. ඒකට ඒ විදිහට තමන්ට නොවැටෙහි ගත කරන කාලය තේරෙන්නේ Tamanට අකරතැබ්බයක් බොරුවලක වැටිල්ලක් කංකරච්චලයක් වගේද නැත්නම් තුවාලයක් සනිපුණා එහෙම පිපාසයක් සංසිඳුණා සාන්තියක් ලැබුණා වාගේ දෙයක්ද සාන්තියක් ලැබුණා වාගේ ඒක නම් තාම මොනවද ඉල්ලන්නේ ඒක ඉන්නුනනම් පැයක් ඒ සාන්තිය කඩා ගන්න හැටියද දැන් අහන්නේ නැත්නම් තව ඒ සාන්තිය තව වඩා ගන්න කොහොමද හදාගන්නේ මේක සාන්තිය බව දැනන ඕම ඉන්න එක හිතා ගන්න ඕනේ මේ ශිල්පෙන් සීලෙන් මම කෙලෙස් අඩු තැනකට ආවා මේකට ඉස්සරහට යන්න හදනවා කියන්නේ කෙලෙසක් කියලා හිතා ගන්න. මේකට කෙනෙහිල්ල. මේ ලැබිච්ච සාන්තියට කෙනෙහිල්ල තමයි තව හොඳ එකක් ඉල්ලන්නේ. ඒ නිසා මේක පట్టල වුණාට පස්සේ හොඳ එකේ. මේක පట్టල වෙන්න අනේ මේකත් ලොකු දෙයක් කියලා ලැබිච්ච එකේ හොඳට හිත සිද්ධි වෙන්න අරින්නවා. හඳ වශී වෙන්න අරින්නවා. ඒකේ හිත පටල වෙන්න අරින්න ඕනේ. එතකොට හිතම යනවා. දැන් මේ මේකට ආව ඊගාවට යන්න ඕන කියලා කියනකොටම කියන්නේ මේ ආපු එක ආගගෙන තව කොහෙද යන්න හදන්නේ. ඒ කියන්නේ මේක තාම පටල වෙලා නැහැ. ඒක සාන්තියක් නම් හොඳට අනිත් දවසේ බලන කලබල තැනක ඉඳලා ගොරෝසු තැනක ඉඳලා දාන්න තැනක ඉඳලා කරදර අඩු ගොරෝසු අඩු නොදන්න තැනකට යනවා. මේක හිත අගේ කරනවා නම් ආයෙකට ගිහිල්ලා ඒකේ පිරිච්ච ගතියෙන් කොච්චර වෙලා මට ඉන්න පුළුවන්ද? නැත්නම් ඒක දිනු කරගන්න නම් ඒක අගය කරන්න එපා. ඒක බුදුහාමුදුර කියන්නේ පහදින්න කියලා කියන්නේ. පසීදති කියන වචනේ තියෙන්නේ පහදිනකොට ඒකෙම සියල්ල ලබා දෙනවා. දැන් මේකට ගිහිල්ලා තවත් ඉල්ලන්න හදනකොට මේකට මොකද්ද කෙනෙහිලක්. මං කියන්නේ මේක නිවන කියලා. මං කියන්නේ මේක අවසාන ඵලය කියලා. නමුත් මේක අගේ කරන්නේ නැතුව ඉස්සරහට යන්න බෑ. නිසා මේක තමයි මට දැනට කරන්න තියෙන දේ නිසා මට පුළුවන් තරම් මේකෙම ඉන්න විශේෂයෙන්ම සක්මනේදීත් මෙතෙන් යන්න පුළුවන් නම් එදින්දා වැඩ කරනකොටත් මෙතෙන් යන්න මෙතෙන් යන්න පුළුවන් නම් අන්න අපිට තේරෙනවා දැන් මේක gedara ගියා වගේ තත්ත්වයක්. දැන් ලබලා තියෙන්නේ ওই කතාව හැටියට පරියන්කෙදි විතරයි. දිනු කරන සක්මනේදී ඒ වගේ ඉබේම නිසින්ින්දේ අනායාසයෙන් සක්මන වෙද්දී තමන්ට පිටගෙනදී අබලා ඉන්නවා වගේ යන්නදලා ඉන්න පුළුවන්. ඊතරතුලේ වැඩ කරනකොටත් කුඩලමෙක් සෙල්ලම් බඩුවක් එක සෙල්ලම් කරනකොට ඌට වෙහසක් නැහෙනේ. ඒ ඊතරට නිසෙින්ද කරගෙන යන්න පුළුවන් කියලා. එතකොට ඒක හොඳට පටලයි. අවස්ථාවේ අනුගමනය මම සංගීම දැන් අවුරුද්දක් දුර මේ ආනාපාන සති භාවනා කරන්නේ අපරාධයේ ආනාපාන සති භාවනාව මොහොසේ දැන් සතියක වගේ දවසක ආනාපාන සතිය රැඳීම වෙලාවේ සතර කමටහන් එකක් කරලා ඊට පස්සේ මොකද හිතාරස කරගෙන තමයි කරන්නේ හොඳයිද ඒ වගේම අපලාන්තුනේ ආනාපාන සති භාවනාව සිය පිටගෙන යනකොට මගේ මේ කය ඍජු වුණා එකවර ටික ටික ටික ඍජු වෙලා ඇවිල්ලා දැන් මෙහිදිත් මේ භාවනාවෙදිත් ඒ විදිහටම වුණා ටිකක් වෙලා යනකොට නිකන් පුරණක ලයිට් වුණා වගේ වෙලා පොඩි එළියක් නිකන් අර මේකක් දුවනවා වගේ දැනුණා. දැනිලා ඉවරලා ටිකක් තිබිලා තිබිලා තිබිලා තිබිලා ඊට පස්සේ ටීවී එකේ අර කරන්ට් එක ඕෆ් වුණාම කෑලි කෑලි යන්නේ මුළු චූට් චූට් ඒ වගේ අර නිකන් බැක්ටීරියා දුවනවා වගේ මුළු අයෙම කය දැනෙන්නේ නැහැ මොනවත් මේ මෙතනින් ආස්වාස් ප්‍රස්වාසයේ විතරමයි සිහි පිටවෙන්නේ හිටියේ මෙතන නිකන් ටොක් ගාලා නිකන් මේ අර ගැම්මක් ආවා වගේ තිබුණා එකවරම කය ඍජුනකොට සංඥාස මේක හරිද වැරදිද මොකක්ද කියලා පොඩ්ඩක් පහදලා දෙන්න මේ මතුවෙච්ච ආලෝක හෝ ඉරිකැලි හෝ ඒ කය ඍජුවීම Tamanne තියෙන්නේ අකරදැබ්බක් වගේ නැත්නම් සතියේ පවතිද්දිම මේ වසිද්ධ වුණා සතිය පවතිද්දි ස්වාමීනි මොනවත් අපහසුයක් මොකුත් නැහැ කිසිම මේක එබනම් මේක පදේශණයක් යන්න මේ දිගටම යන්න බාධා වුණොත් විතරයි ප්‍රශ්න කරන්න ඕනේ ප්‍රශ්න කරන්න නැතුව බාහන මේ වගේ කෑලි කෑලි පෙන්නනත් කජික් කය ඍජු වුණත් එහෙම නැත්නම් එලි පෙන්නුණත් සතිය කැඩෙන්නේ නැද්ද පහසුවක්ද තියෙන්නේ ආනපානේ කඩන්න නැතුව ගෙනියන්න පුළුවන් නම් මේකේ තව ගොඩාක් ජවනිකා තමයි යන්නේ. ඕවා පේනකම් බහන ඉවර නෑ කියලා කියන්නේ. ඒ නිසා ඒව එක එකක් එක විස්තර කරන්න ගත්තොත් එන්නේ එතන එතන නතර වෙනවා. ඒව ජවනිකාම අරු වෙන්නදල්ලා ඔහි යන්න අරිනවා. බයක්, සැකක්, වැරදීමක් කියලා හිතන විතරයි ප්‍රශ්න කරන්නේ. හරියට යනකොට ප්‍රශ්න කරන්නේ. අපේ නිතර ආනාපානෙ පිට ගිහිල්ලා නෙවෙයිද මේවා? ඒක මම අහන්නේ ඒක තමයි. මේ කරනකොට ආනාපානෙ පිට යනවාද? තමන්න තේරෙනවද පිට යනවා වගේ? දැන් ඊ අර ස්වභාවය දකින්නකොට නම් ආනාපානයේ එතන අරමුණේ තිබුණේ නැහැ මනස. නමුත් එතකොට සතිය කැඩුනා වගේද පේන්නේ නැත්නම් එහෙමත් නැහැ. ඒ සීමේම පාසෙන් අතරම ආනාපාන ගන්න සතිය පිහිටවන්නේ නිසා සතිය අඛණ්ඩව යනවනම් ඒ යන වැඩ පිළිවෙලට යන්න දෙනවා මිසක් ආයේ මේ මේ මොකද්ද කියලා ලියන්න තියෙන මල්ල ඔබ ඔබ බලන්න එපා. ඒකෝට කියන්නේ මේ ජවනිකා ඉවර වෙනකොට තැනකට ගෙනියනවා. ජවනිකා දැන් දවසින් දවස මග මග නතර වෙන්නේ. දවසක හුරු වුණාට පස්සේ ඔබ දිගටම යයි බාධාවක් සැකයක් කෙලසීමක් අකරතැබ්බයක් වුණොත් විතරයි අපි ඉස්සරහා බලන්න ඕනේ. නැත්තම් වෙන්නේ අර නිසිනින්ද වැවෙන එක කැඩිල්ලක් වෙනවා සැකේ හරහා. නිසිනින්ද වැවෙන එකට බාධා කිරීමක් වෙනවා මේ ප්‍රශ්න කිරීම හරහා. ඒකට නිසිනින්ද වැවෙන්න දෙන්න ඕනේ. යන විදිය හොඳයි වගේ මට පේනවා. ඉතින් ඒ නිසා ඒක ඔයිටත් වැඩි යවනික රහසක් පහු කරගෙන යනවනම් ඉතින් තමන්ගේ දක්ෂකම වැඩෙනවා. මයික් එකට නෙමෙයි කතා කරන්නේ. මේ පැය කිනක සීමා කරගන්න ආධුනික කාලේ. ඊට පස්සේ තමන්ට තේරෙනවා නම් දිගට අස්වැන්න ලැබෙනවා කියලා. ඉතින් තමන්ට කරන්න තියෙන පැය විනාඩි 5ක්, පැය විනාඩි 10ක් ටික ටික ටික ටික වැඩි කරලා. මොකද අන්තිම විනාඩි කීපේ තමයි අලුත් දේවල් සිද්ධ වෙන්නේ. ඒ නිසා කාලයට නැගිටින්න නැතුව පරෝජනේ සලකලා පොඩ්ඩක් වෙලා වැඩිපුර ඉඳගෙන ඒකට පොඩ්ඩක් අනුග්‍රහ කරන්න. එක සැර පැය දෙකට නම් ගන්න එපා. නිවසේ පැය දෙකක් දෙකමාර එහෙම කරන ස්වාමීන් සමහරක් වෙලාවට මුළු අර අකුණක් වදිනා වගේ මුළු කයෙම යන මුළු කයම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා පෙන්නලා එහෙම මේ වෙන ස්වභාවකුත් තියෙනවා. කරුවල වෙලා ආපහු එළියට නැත්තර අරමුණේ තමයි ස්වාමීන් මේක. හොඳයි දන්නේ මම කියනේවා. නමුත් මට සුද්ධ කරගන්නත් ඕනේ මේ ගැමලින්. කිව්වේ නැත්තම් මට තේරෙන්නේ නැහැ. එහෙම වෙනවනේ ඒ ඉස්සරහට මුළු කයම නැති වෙලා කියලා නිකන් තුටි අර ටිකක් සමහර වෙලාවටත් මේ වෙන ලවල් තියෙනවා. හැම වෙලෙම අරමුණේ මම මගේ මනස පවත්වන්න මම උත්සාහ කරනවා. එච්චර තමයි අපිට තියෙන අරසාව. මම දන්නවා සති ධාරාව අඛණ්ඩව යනවා. යනකොට නොහිතපු දේවල් නොවිරු නොවිතු නොහිතු නොවිරු දේවල් සිද්ධ වෙනවා. ඒවා වෙද්දි සතිය කඩා ගන්න නැත්තම් ඉතින් නොසැලෙන මනසක් හැදෙනවා. මේ හැම එකක්ම හොර මේ ඔබ ඔබ බලන්න ගියොත් ගමන බාධා වෙනවා. ඒ නිසා එතෙන්දී ජීවිත පූජාවෙන් කාය පූජාවෙන් සම්බන්ධ කරන්න තියෙන සතිය තියෙනවනේ. දන දන ඉඳලා ආවේ දිගට යන්න දෙන එකයි කරන්නේ. ඒකට අනුග්‍රහ කරන්න ඕනේ. ඒකට අනුග්‍රහ කරන්න. අනපතපතපතම දිගටම කරගෙන හිටියේ. ඊපස්සේ වටය ඉතුරු අපේ. එතිකින්ම හැකියක්ම කරන්න පුළුවන්. ඊට පස්සේ මේක පින්බීම පිටීම කරකට ඒක කාරි වුණත් කරා ඒක වුණත් කරනකොට කරනවා මම තමක් දෙනවා වගේ මට මට ඒක බලන්නේ සම්පූර්ණ ඒ බඩේ ඔක්කොම කියලා නැවත පිරිමෙනා ඒ විදිහට ආවා ඒක ඒක දැනනකොට එකපාරට එකපාරට කියන්නේ මම ඒක අරමුණම හිතනකොට මගේ ඇඟ ඒක ගොඩනවා ඒ ගොඩනකොට පට්ටකක් හිතන පටක් තමයි ඒක තමයි කියන්නේ ඒ ඊට මම කොහොමද නකත්වා ඊට පස්සේ එහෙම ලැබුණා ගියා ගොඩනකොට තෝපිනා ඊට පස්සේ ඒක කරගෙන අනාපස්සේ ප්‍රමාණයක් කරන්නේ මොකද ඒක අතන බලන්න කියලා තේරෙන තමක් නැති කියන්නේ මේ හොදට කරන එක කියන එක චුට්ටක් අපිට ඇත්තටම එක සැරේ පාරවල් දෙක යන්න බෑ. ඒ නිසා අර එක මේ අහු ප්‍රශ්න තුන ආනාපාන කරනකොට සතරපතිපත්තන්නේ වැඩනවාද කියලා. ඉතින් මේකෙදී කියන්න හදන්නේ අපිට මේ හම්බෙච්ච වෙලාවේදී ගොඩාක් පාරවල් උදු ගන්න ගත්තොත් ඒක කියන්නේ අපි දෙමන් සංදිකට ගිය මිනිහේ ඒ පාරෙත් යනවා ආයේ මේ පාරෙත් යනවා නම් කවදාකවත් හන්දි ඉක්මවන්න බෑ යාට. ගත්ත එකේ යන්නයි තියෙන්නේ. ඊට පස්සේ ඒක ආපහු වෙලා ආය හන්දිට එහා පාරෙත් ගිහින් එන්න ගත්තොත් ඒ පමාව තුළ පිටිපස්සෙන් එන හොරාට අහු වෙනවා. පිටිපස්සෙන් යන රාජපුරුෂයාට අහු වෙනවා. ඒ නිසා එකක් දිගේ ගියාම අනිත ඔය ඉබේම සම්පූර්ණයි. ඒ නිසා මේ වගේ පරිශන කරාට දෝෂයක් නෑ ඒක පවක්වත් දඬුවම් කළ යුතු වැරද්දකුත් නෙවෙයි කාලේ නාස්තිකයක් කියලා කියන්නේ. කාලේ නාස්තික වීමක් කරනවා ඒ නිසා Tamanda හරියන පොටක් හම්බ වෙන්නේ කලාතුරකින් සංසාරේ. ඒක තීදි තාවිය හොයන්නේ යෑමෙන් වෙන්නේ අර ක්ෂණය පන්නනවා. ලැබිච්ච ක්ෂණ සම්පත්තිය පන්නනවා. ඒ නිසා Tamanda තියෙන දිගටම හරියන පැත්තට අපි යන්නේ වැල යන පැත්තට මැස්ස ගහලා දෙනවා වගේ ඒකට අනුග්‍රහ කරනවා මිසක් ඒ වෙලාවේදී අනාන අප්‍රකාර පරිශන කරන්න හදන එක පරිශන තෘෂ්ණාව කියලා කාමාතේ පටමාසේනා ဒ ුති ආර්ති උච්චති තතියා කුප්පිපාසා චතුත්තං තණ්හා හතරවෙනි දින තණ්හාව තමයි වැඩි හරියට පස්සේ ඒ පිටියේ පෙන්කෙලින්නේ ඉතන පිණුම් ගහන්නේ ඉතන. පිණුම් ගහුවට පස්සේ වෙන්නේ මොකද්ද? අර පළවෙනි අවස්ථාවත් නැති වෙන පුළුවන් දෙවෙනි එකත් නැති වෙන්න පුළුවන්. නැති උණයි කියලා නෙමෙයි මම කියන්නේ. අන්න ඒ වෙලාවේදී මතක තියාගන්න ඕනේ හම්බෙච්ච එක දිගේ ලේසි එක දිගේ යනවා මිසක් මම මේ 40 කර්මාස්ථාන 40ක් වෙනවා 40 ඉගෙන ගන්න ඕනේ සක්මන් කරනකොට අපි වර 6කට කරන්න දෙනවා 6 මේ ඉගෙන ගන්න ඕනේ ඕකෝ ඉතින් කරන්න කිව්වොත් වෙන්නේ නැහැ වැඩි. තමන්ගේ කෙලෙස් කැපෙන මාර්ගය දිනවනේ. පිට සතිය පිළිටන මාර්ගය. ඒක දිගේ යනවා මිසක් අපි පොත්වල තියෙන දේවල් සම්පූර්ණ කරන්න කියොත් ප්‍රජ ප්‍රයෝජනෙ සලකලා නෙවෙයි විවිධ රස හොයවා විද්දා වෙනවා. ඒකගෙන පරිේශන තෘෂ්ණාව කියනවා. පරිේශන තෘෂ්ණාව අපිව කාබාසිනියා කරන දෙයක්. හරියන බාරතියේදී අපි විවිධ දේවල් දිගේ අතකගා බල බල ඉඳ හදනවා. ඒක නිසා මතක තියාගන්න එකක් හරිනම් සියල්ල හරියනවා. එනිසා අපිට වාසිදායක එකක් අරගෙන ඒක සම්පූර්ණ කරන්න බලන එක තමයි සාමාන්‍ය කරන්නේ. වෙන දේවල් කරන එක වැරද්දක් නෙවෙයි. නමුත් අපිට හම්බෙලා තියෙන ජීවිතයේ ඒ වගේ දේවල් පරිශන කරවෙන්න වෙලා නැහැ. හරියන එක තියෙනවා නම් ඒක දිගේ කරගෙන යන්න කියලා ආරක්ෂාවයි උත්තර දෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ නිවේසේදී භාවනා කරනකොට සමහර විට ආනාපාන සතිය මේ කය ආනාපාන සතිය විතරක් කරගෙන ඉන්නකොට මේ එකපාරට මේ මුළු ලෝකෙම කය මොකක්වත් නැතුව මේ ආස්වාස් ප්‍රාස්වාස රැල්ල විතරක් වගේ දැනෙනවා. ඒ දැනෙලා ටිකක් වෙලා එහෙම ඉන්නකොට මේ කය මේ මේ පැත්තේ ඉඳන් දකුණු පැත්තේ ඉඳන් වම් පැත්තට නිකන් අර පොල් බෑයක් කැපුවා වගේ බෑයට වගේ කැපිලා වගේ එහෙම දැනිලා මේ නහය කන පිට හැරිලා ඒ පැත්තෙන් හුස්ම ගන්නවා වගේ එකපාරට දැනෙනවා. ඒ සමහර වෙලට එහෙම වෙනවා. සමහර දවස් සමහර වෙලට ස්වාමීන් වහන්සේ ගෙදර අර වැඩ කරගෙන ඉන්නකොට මේ කයේ මෙහි ඉඳන් අර නිවීමක් වගේ උඩට නිකන් ඇවිල්ලා ටිකක් වෙලා ඒ ඒ කරන වැඩේ මන් නවත්තලා ටිකක් වෙලා එහෙම ඉන්නවා. සමහර දවසට ළමයිනුත් අහනවා මේ මොකද අම්මා කියලා. ඊට පස්සේ මං කියනවා නෑ කලන්තයක් වගේ හැදුනා කියලා. අර කයේ නිකන් නිවීමක් මේ තැහැල්ලුවක් වගේ එකපාරට දැන්න ගෙදර වැඩක් කර කර ඉන්නකොට ඒගොල්ලෝ ඇවිල්ලා කතා කරනකොට මං කියනවා නෑ කලන්තයක් වගේ දැන්න එන වතුර ටිකක් දැන් මං කියනවා දෙන්න දෙන්න වතුර ටිකක් කියලා ඒ පරිල්ලගෙන බීගුවාම ඒ ටික වෙලා පොඩ්ඩ පොඩ්ඩයි එහෙම දැනෙන්නේ ටික වෙලාවකට විතරයි ඊට පස්සේ එහෙම මේක නැතුව යනවා ඒක ඒක මේ හොඳ දෙයක් අපි දැනගන්න ඕනේ මේ ඔය පෙර දිනේ සංගිලිපාලම දන්නවද මල්ලතර යන දේ නැසල සංගිලිපාලම කියලා එකක් තියෙනවා ගන්නෝනේ ඒක මෙලෑලි කැලි තියෙනවා ඉඳපු ගමන් යනකොට වෙනවා ලෑල්ලක් දිරලා ගිහින් වඩපිට බලන්න ගියොත් එහෙම කකුල යන්නේ ඇතුළට සංගිලිපාලමත් හෙල්ලෙනවා ඒ වගේ අපි හිතානින්නේ මේක තනි ලෑල්ල කියලා මොකද හැම තැනම කඩතුළු තියෙනවා භාවනා කරනකොට කඩතුළු පේන්න පටන් ගත්තාම මේක අකටතැබ්බයක් වගේ වෙන්නේ ඒක නිකන් මේ හදිසියෙ දකපු දෙයක් වගේ නමුත් මේ හැම එකක්ම පුරුද්දලා තියෙන්නේ අතරමැද හැමතැනම හිදස් තියෙනවා. අපේ හිත මේක යායට දැකලා තමයි නිත්‍ය සංඥාව, ඝන සංඥාව ඇති කරන්නේ. භාවනා කරනකොට පේනවා ඉඳපු ගමන් එහා කොන මතකත් නැහැ, පටන් ගන්න කොන මතකත් නැහැ, මැද හබකක් වගේ. පාරට ගිහිල්ලා ආයෙත් සීපත් වෙනවා. පරයන්කෙත් වෙනවා. ඒක සක්මනේදිත් වෙනවා. ඉතින් ඒක වෙච්චාම පේනවා මේ පුරුද්දපු දෙයක් තියෙන්නේ අපි ඉදින්දා ජීවිතේ මේක එක සීරුවට තියෙන යායට තියෙන එකක් වගේ හිතාගෙන යනවා. නමුත් හොඳට බැලුවොත් වෙනවා ප්‍රසවාසය ඉවරලා ආශාසය පටන් ගන්න ඉස්සෙල්ලා හබකක් තමයි තියෙන්නේ. ආශාසය ඉවරලා ප්‍රසවාසය යනකොට ප්‍රසවාසය ඉවරලා ආශාසයට යනකොට යායට නැහැ. ඒක දකින්නොන කලකොලොප්පන් වෙනවා. මේක හරියට ඉස්සලා දැක්කා වගේ. ඉස්සලා දැක්කා නෙවෙයි ඉස්සලාම් බැලුවා. බලන්න නැති නිසා පේන්නේ නැති නිසා ජීවිතේ බැලුවොත් ඒක හැම වෙලාවෙම මෙරි මෙරි උපදින ජීවිතයක් තියෙනවා. අපි හිතන්නේ මේ සම්මුති මරණය විතරයි මරණය කියලා. හැම වෙලාවෙම මේ මැරිලා ඉපදින හැම වෙලාවම අලුත් වෙනවා. සම්පූර්ණ ජීවිතය අලුත් වෙන නිසා වැඩියෙන් මැරෙන මිනිහා වැඩියෙන් උපදිනවා. නමුත් අපි පේන තියෙන්නේ මේ ඉපදිච්ච කාම තමයි මරණකම් අවුරුදු 80ක් ඉන්නේ කියලා සර්වඥාන්සේ සඳහන් කරන ක්ෂණික මරණ සිද්ධ වෙනවා. ඒ මරණය දකිනකොට මේ ධර්මයේ දකමන තිකන බණාපන තිකන බය වෙනවා. නමුත් දන්නේ දන්නේ කනා ධර්මයේ දන්නේ කනා භාවනා කරපු එකන දැනගන්න මේක අනිෂ්ඨිර දෙයක්. හැම වෙලාවෙම බිඳි බිඳි කැඩි කැඩි තියෙන දෙයක්. ඉතින් ඒ නිසා ඉතින් දරුවන්ට මේ වගේ සම්මයක් බොරුවක් කියලා ෂේප් වෙන එක තමයි කරන්නේ. වෙන කරන්න දෙන්නේ. මොකද ඒගොල්ලෝ කැමති නැහැ අම්මා මැරවලා කියන. ඒකට තියෙන ඒගොල්ලත් ඉන්නවා අම්මත් ඉන්නවායි කිය. මේක හැම වෙලාවෙම බල්බයක් පත් වෙනවා වගේ අපි නිවි නිවි පත් වෙන බල්බ් එකක් තියෙනකොට අපි දන්නවා ඒක ඒකේ කරන්ට් එක කැඩි කැඩි යනකොට නිවි නිවිපත් වෙනවා. ඒ වගේ තමයි මේකත් මේ සක්කේ සොරන් වල බලු වැඩ කරන්නේ. ඒ වගේ සෙල්ලමක් මේකේ තියෙනවා. ඒ නිසා මේකට බය හරගත්තොත් මරණයට බය හරගන්න. ඒ නිසා ටික ටික ටික ටික ආ පුරුදු වෙන්න වෙනවා. සමහර වෙලාවට මේ පරියන්කෙන් භාවනා කර කර ඉන්නකොට මේ ඉස්සරහින් මේ ඇටසැකිල්ලක් ඒ විදිහටම පරියන්කෙන් භාවනා කරනවා වගේ මේ පේනවා පේනවා වගේ හිතට. සමහර වෙලාවට මේ ඊයෙන් භාවනා වෙනකොට ඈඟ නිකන් කුඩා වේගන කුහිංචි වේගන යනවා වගේ දැනෙනවා. ඒවා දකිනකොට දිය වෙලා වගේ අර ගලාගෙන ඕජස් වගේ ගලාගෙන යනවා වගේ දැනෙනවා. ඒක දකිනුන තමයි භාවනා කරදරයක් සතියට බාධාවක් වෙනවා. නැත්නම් ඒක ඒ කෝලම් පෙන්නන්දි 18 බහුරු කෝලම් පෙන්නන්දි සතිය පවත්වා ගන්න පුළුවන්. ඔව් එහෙමනම් ඒක ප්‍රශ්න කරන්න එපා, සැක කරන්න එපා. තමන්න තියෙන්නේ කවුරු 18 දාන තනි නැඩුවත් සති ධාරාව කඩා ගන්න නැතුව යන එක තමයි අපිට කරන්න තියෙන්නේ. යෝගාවචරයේ වකින් වෙන්නේ එච්චරයි. ඒ පේන දේවල් ඒ කිසිම චාරයක් නැහැ. ඒක හීනයක්. කිසිම අර්ථකුත් නැහැ. ඒක මේ සීන පලාපල කියනවා වගේ ගන්න දෙයක් ඒ වගේ නැහැ. අපිට කරන්න තියෙන්නේ මේ බහුරූපෝලම් පාද්දී කයේ වේ විවිධ වෙනස්කම් වෙද්දී සති ධාරාව කඩන්න නැතුව ගිනිච්චොත් ඒක තමයි යෝගාවචර කම කියන්නේ. දැන් අපි මෙතන ඉඳලා පැයක් විතර ගන්නවා සක්මන පද සක්මන භාවනාව සඳහා ඊට පස්සේ අපි තුනට නැවත මෙතන රැස් වෙනවා පරියන්ක භාවනාවකට පැයක පමණ කාලයකට ඉතින් ඒ අනුව අපේ පළවෙනි ධර්ම සාකච්ඡා වැඩ පිළිවෙල මෙතනින් સમાપ્ત වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.